ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම් වාසී ශාස්ත්‍රපති පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්ද්‍රයන්න් වහන්සේ Thank you. පසයිනේ මහරජ උපාසකස්ස උපාසක ගුණා කතමේ දස ජින ශාසන පරිහානින් දිස්සා අභිවුද්ධින් වායමති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනා කිරීම සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලිඳු රජුරවන්ට කරන ලද ප්‍රකාශනයක් මිලිඳු රජතුමා නාගසේන හාමුදුරුවන්ගෙන් විමසනවා ස්වාමීනි උපාසකයෙක් තුල තිබිය යුතු ගුණාංග මොනවද කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද විවිධ කරුණු ඒක රාශී කරමින් නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට දේශනා කරනවා දසයිමේ මහරජ උපාසකස්ස උපාසක ගුණ මහරජතුමනි මේ උපාසකවරයෙකු ළඟ තිබිය යුතු උපාසක ගුණ 10ක් තියෙනවා. කතමේ දස මොනවද 10 කියලා උන්වහන්සේ එකින් එක පැහැදිලි කරනවා. එහි සඳහන් වන තුන්වෙනි කාරණය ජින ශාසන පරිහානින් දිස්වා અભියුද්ධින් වායමති මේ කාරණේ තමයි අද අපි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්තේ. ඒ කුමක්ද? යම්කිසි කෙනෙක් පෙරවන් සරණ ගිය උපාසකෙක් හැටියට කටයුතු කරන උපාසක කියලා කියන්නේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ ගිය තැනැත්තා. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව සහේතුකව තේරුම් අරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව විශ්වාසයෙන් මේ සසරින් එතර වෙන්නට තථාගතයන් වහන්සේ මට ශාස්ත්‍රු වෙනවා උන්වහන්සේ තමයි ඒ සඳහා මඟ පෙන්වන්නට සමත් වෙන්නේ උන්වහන්සේ පෙන්වන මඟ අනුවයි අපි කටයුතු කරන්න කියන කාරණය තේරුම් අරගෙන යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද උන්වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්ම මාර්ගය තේරුම් අරගෙන නිර්වාණ අවබෝධය සඳහා මේ නවලෝකෝත්තර ධර්මය අවබෝධ කළ යුතුයි ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළ යුතුයි පුහුණු කළ යුතුයි කියන කාරණේ තේරුම් අරගෙන ධර්මයේ සරණ යනවද ඒ ධහම ඇසුරු කරමින් පුරුදු පුහුණු කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා කරමින් කෙලෙස් නැසලා නිවන් අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා හැටියට ආර්ය මහා සංඝ රත්නය හඳුනාගෙන මේ ගමන් මගෙහිදී Tamanට ආදර්ශයේ හැටියට ඒ වගේම තමන්ට මහෝපකාරී මාර්ගෝපදේශකයන් වහන්සේලා හැටියට මේ මහා සංඝරත්නයේ තේරුම් අරගෙන නිවන් මඟ පිළිබඳව උන්වහන්සේලා සරණ යනවද ඒ තැනත්තා තමයි උපාසක කියලා හඳුන්වන්නේ. ඒ බඳු උපාසකවරයෙක් සතුව තිබිය යුතු සුවිශේෂ ගුණාංග තමයි නාගසේන හාමුදුරුව මිලිඳු රජුරවන්ට මෙහිදී පැහැදිලි කරන්නේ. එහි දක්වන තුන්වැනි කාරණේ තමයි ජින ශාසන පරිහානින් දිස්වා અભිවුද්ධින් වායමති. මහරජතුමනි යම්කිසි කෙනෙක් මේ සම්බුද්ධ ශාසනයෙහි පරිහානිය දැකලා ඒ පරිහානිය වළක්වලා અભිවෘද්ධිය ඇති කරන්නට වෑයම් කරනවා නම් අන්නේ තැනැත්තා සැබෑ උපාසකෙක්. එහෙම නැත්නම් සැබෑ උපාසකෙක් ළඟ තිබිය යුතු ගුණාංගයක් එය කියලා උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. අපි මේ කාරණේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට යොදා ගත්තේ මේ කාල වකවානුවේ ගිහි පැවිදි හැම දිනාම කතා බහ කරන සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ කාල වකවානුවේ සම්බුද්ධ ශාසනයෙහි යම් යම් පරිහානි ඇති වෙමින් පවතිනවා අභ්‍යන්තරයෙන් බාහිරින් විවිධ උවදුරු මතුවෙමින් පවතිනවා මේ తত্ত্বය සමනය කරලා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නේ කොහොමද කියන කාරණය ගිහි පැවිදි බොහෝ දෙනා මේ දිනවල සාකච්ඡා කරන කාරණයක්. ඒ නිසා මේ කාලවකවානුවේ අපි හැම දිනාගේම අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් සිහිපත් කරමින් මේ මාතෘකාව මුල් කොටගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි අදහස් කළේ. අපි පළමුවෙන් තේරුම් ගන්නට ඕන ජින ශාසනය එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ කොමක්ද? ජින ශාසන කිව්වත් සම්බුද්ධ ශාසන කිව්වත් එකම අදහසයි ගැනෙන්නේ මේ තථාගත ශාසනය. ශාසනය කියලා කියනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පණිවිඩය තමයි එතනින් ගැනෙන්නේ. සම්බුද්ධ ශාසනය කියලා කියනකොට සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නෙමේ සියලු බුදුවරුන්ගේම අනුශාසනාව තමයි පව්කම් වලින් වළකින්න කුසල් දහම් දියුණු කරන්න තම තමන්ගේ සිත් පිරිසිදු කරන්න කියන මේ ධර්මෝපදේශය සමස්ත සම්බුද්ධ ශාසනයම සමස්ත සම්බුද්ධ අනුශාසනයම කැටිකොට මේ ගාථාවෙහි දක්වලා තියෙනවා. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් හාමුදුරුව මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ පව්කම් වලින් Tamanගේ මනස ආරක්ෂා කරගෙන කුසල් දහම් කරගෙන සිත පිරිසිදු කරගෙන හිටියා මේ හොඳටම ඇති ඊට එහා දෙයක් කරන්නට ඕන වෙන්නේ නැහැ අපේ හිත හදා ගැනීමයි අවශ්‍ය වෙන්නේ කියලාද එහෙමනම් මේ කියන්නට උත්සාහ කරන්නේ කියලා එකවරම කෙනෙකුට හිතෙන්නට පුළුවන් පිනතුනේ මේ ශාසනය පිළිබඳව සලකා බලනකොට අපට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුව පවතිනවා. ඒ කුමක්ද? තථාගතයන් වහන්සේගේ අනුශාසනා වූ පිරිසිදු දහම අපි පවත්වන්නට, ප්‍රගුණ කරන්නට, පුහුණු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ධහම ප්‍රගුණ කරද්දී යම්කිසි රටක යම්කිසි ජාතියකට ආවේනික වූ සංස්කෘතියකුත් ගොඩනැගෙනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට යමෙක් කැප වෙනවා නම් දහම සහ සංස්කෘතිය කියන මේ காரணා දෙක පිළිබඳවම අවධානය යොමු කරන්න ඕන. සංස්කෘතියයි කියලා කියන්නේ යම් ජන කොටාසයක් යම් කටයුත්තක් කරන්නට එහෙම නැත්නම් යම් ධර්මතාවයක් පවත්වා ගන්නට දීර්ඝ කාලීනව පුරුදු පුහුණු කරගත්තු වැඩපිළිවෙල එහෙම නැත්නම් ඒ අයගේ ක්‍රියාපටිපාටිය ඇවතුම් පැවතුම් ඒ වගේම ඒ සඳහා භාවිතා කරන සංකේත මේ සියල්ලක්ම තමයි සංස්කෘතියයි කියලා කියන්නේ. ඒ සංස්කෘතිය කුමක් සඳහාද? ඊට අදාළ මූලික පරමාර්ථය සුරක්ෂිත කර ගැනීම සඳහා. අපි බෞද්ධ සංස්කෘතියයි කියලා එහෙම නැත්නම් හෙළ බෞද්ධ සංස්කෘතියයි කියලා යමක් පිළිබඳව කතා බහ කරනවා නම් ඒ හෙළ බෞද්ධ සංස්කෘතිය මේ ලක් දෙරණ තුල ගොඩනැගුණේ කුමක් සඳහාද? සද්ධර්මය දීර්ඝ කාලයක් මේ ලක් ධර්මී තලෙහි පැවැත්වීම සඳහා. එනිසා අපි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳව උනන්දු වෙනවා නම් සම්බුදු සසුනේහි පරිහානිය වැළැක්වීම පිළිබඳව අපි උනන්දු වෙනවා නම් අපිට මේ කාරණා දෙක පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්නට වෙනවා. ඒ කුමක්ද ධර්මය anu කුමක්ද සංස්කෘතිය anu කුමක්ද ධර්මයයි කියලා කියන්නේ දහම ගත්තහමත් එය කොටස් දෙකකට බෙදෙනවා නව ලෝකෝත්තර ධර්මය සහ මේ විශ්වයේහි ක්‍රියාත්මක වෙන ස්වභාවික ධර්ම સિદ્ધාන්තය නව ලෝකෝත්තර ධර්මයයි කියලා කියන්නේ සෝවාන් මාර්ග සෝවාන් ඵල සකෘදාගාමි මාර්ග සකෘදාගාමි ඵල අනාගාමි මාර්ග අනාගාමි ඵල අරහත් මාර්ග අරහත් ඵල සහ නිර්වාණය කියන මේ காரணා නමය නවලෝකෝත්තර ධර්මයයි කියලා හඳුන්වනවා මේ වන්දනීය පූජනීය ධර්මයක් නිසා ගරු බුහුමන් කරන්නට සුදුසු තත්වයක් නිසා අපි ධර්ම ගුණ පාඨයේදී ස්වාක්කාතෝ භගවතා ධම්මෝ ආදි වශයෙන් ගුණ හයකින් ගරු කරන්නේ වන්දනා කරන්නේ බුහුමන් කරන්නේ මේ නවලෝකෝත්තර ධර්මයටයි. නමුත් යම් කිසි කෙනෙකුගේ సంతානයේ ඒ නවලෝකෝත්තර ධර්ම උපදවන්නට නම් මේ ලෝකයේ පිළිබඳව විශ්වයේ පිළිබඳව ස්වභාවික ධර්ම સિદ્ધාන්තය තේරුම් අරගෙන අවබෝධ කරන්නට ඕන. ඒ නිසා දහම හැටියට අපි වන්දනීයත්වයෙන් පූජනීයත්වයෙන් සලකනවා මේ නවලෝකෝත්තර ධර්මය. එතනට යම්කිසි කෙනෙක්පත් වෙන්නේ ලෝකය පිළිබඳව විශ්ව ධර්මය අවබෝධ කරපු තරමට. එනිසායි ලෝකයේ පිළිබඳව විශ්ව ධර්මයේ කුමක්ද කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය කියන මේ காரணා වලින් පටිච්ච සමුප්පාදයයි කියන්නේ හේතුඵල වශයෙන් මේ ලෝකයේ දේවල් ක්‍රියාත්මක වෙන හැටි හොඳ නරක, සැප දුක, යහපත අයහපත, ඇත්ත නැත්ත, අභිවෘද්ධිය විනාශය මේ හැම දෙයක්ම හේතුඵල වශයෙන් ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක බෞද්ධයාටත් පොදුයි අබෞද්ධයාටත් පොදුයි සිංහලයාටත් පොදුයි අන්‍ය ජාතකයන්ටත් පොදුයි අපේ රටටත් පොදුයි අන් අයටත් පොදුයි ගිහි පැවිදි අපි හැම කෙනාටම පොදු විශ්ව ධර්මතාවයක් තමයි මේ සෑම දෙයක්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ මේක බුදුරජාණන් වහන්සේ විසින් හැදූ දෙයක් නෙමෙයි උන්වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි විශ්වය අතීතාක් පවතින මේ සනාතන ධර්මතාවය තථාගතයන් වහන්සේලා විසින් අවබෝධ කොටගෙන දේශනා කරනවා ඒ වටහා ගත්තා වූ සත්පුරුෂයෝ ලෝක ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරමින් අර කියපු නවලෝකෝත්තර ධර්මයට පැමිණෙන්නට ඒ උත්තරීතර தත්වයට සම්ප්‍රාප්ත වෙන්නට සුදුසුකම් ලබනවා. ඒ නිසා පටිච්ච සමුප්පාදය යනු ඒ පොදු විශ්ව ධර්මය. ඊළඟට හේතුප්‍රත්‍ය වලින් හටගන්නා වූ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නා වූ මේ ධර්ම හඳුන්වනවා සංස්කාර කියලා. සංස්කාර කියලා කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් සැකසුණු කියන අදහසයි. එතකොට ඒ විදිහෙන් සැකසෙන ධර්මවල අනන්‍ය වූ ලක්ෂණ තුනක් තියෙනවා. අනිත්‍ය බව, දුක් බව සහ අනාත්ම බව. මේවා පිළිබඳව අපි නිතර අහනවා කතා බහ කරනවා ඒ නිසා මේ ධර්ම දේශනාවේදී දිගින් දිගට ඒ කාරණා පැහැදිලි කරන්නට අපි කාලය වැය කරන්නේ නැහැ වහා අභාවයට යන බව යලි යලි පවත්වන්නට පෝෂණය කරන්නට සිද්ධ වෙන බව සහ දුක ඇති කරන බව Tamanගේ කැමැත්තට අනුව නොපවතින බව කියන මේ කාරණා මේ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි කියලා කියන්නේ වහා බිඳෙන බව, දුකයි කියලා කියන්නේ කාරණා තුනක් නිසා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ දුක්ඛ දුක්ඛ කියන්නේ කටුක බව, විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වෙන බව, සංඛාර දුක්ඛ කියන්නේ යලි යලි ගොඩ නැගී යුතු බව. අනාත්ම කියනා කාරණා දෙකක් නිසා ආත්මීය වශයෙන් ගත හැකි පදාර්ථයක් නැති නිසා ඒ වගේම තමන් කියලා අපි සම්මත කරගත්තාම මේ තමන්ගේ කැමැත්තට අනුව කිසිවක් නොපවතින නිසා මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය මේ හේතුඵල වශයෙන් ලෝකෙහි හටගන්නා සකල සංස්කාර ධර්මයන්ගේම ආවේනික ගති ලක්ෂණයි ඒ තථාගතයන් වහන්සේගේ නිර්මාණයක් හෝ තථාගතයන් වහන්සේගේ ප්‍රඥප්තියක් නොවේ ඒ විශ්වයේහි සෑම සංස්කාර ධර්මයකටම ආවේනික වූ ගුණාංග තුනක් ඒ නිසා එය මනවින් වටහා ගන්නා වූ අවබෝධ කරන්නා වූ ප්‍රත්‍යක්ෂ කරන්නා වූ සත්පුරුෂයෝ අර මුලින් කියන ලද නව ලෝකෝත්තර ධර්මයට පැමිණෙන්නට සුදුසුකම් ලබනවා මේ කියන ලද හේතුඵල ධර්මයේ සහ මේ කියන ලද ත්‍රිලක්ෂණ ධර්මය ලෝකෙහි ක්‍රියාත්මක වෙනවා. ඒ අතර යමක් හානිදායක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අපේ අපට යමක් වෙනස් කරගන්නට අවශ්‍ය නම් නවත්ව ගන්නට අවශ්‍ය නම් ඒ තනත්තා විසින් මේ චතුරාර්ය සත්‍ය හඳුනාගෙන භාවිතා කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. යම් තැනක ගැටලුවක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් එය මනවින් හඳුනාගත යුතුයි. ඒ ගැටලුව දුක ඒ ප්‍රශ්නේ නිර්මාණය වෙන ਸਰව ਸਰවාකාරයෙන් ඊට බලපවත්වන හේතු සාධක පරිස්සමින් තේරුම් ගත යුතුයි. ඒ හේතු සාධක තේරුම් ගත්තහම ඒ තැනත්තාට වැටහෙනවා මේ හේතු වෙනස් කළොත් මේවා වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ දැක්ම ඇතිව ඒ සඳහා කළ යුතු දේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් ප්‍රවේශමෙන් අන්න ඒ තැනත්තා ගැටලු निराකරණය කරන්නට ප්‍රශ්න විසඳන්නට දුක් දුරු කරන්නට සමත් වෙනවා. ඒ සඳහා මඟ තමයි චතුරාර්ය සත්‍ය හැටියට දේශනා කරන්නේ. මේ කියන පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් හේතුඵල ධම ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන මේ කාරණා තුන තථාගතයන් වහන්සේ මේ ලෝක ධර්මතා වශයෙන් ඒ ධර්මතා වෙනස් කරන මඟ වශයෙන් පැහැදිලිව දේශනා කරනවා. මේ විශ්වයට අයිති ධර්ම ස්වභාවය සහ ඒ වෙනස් කරන මඟ හඳුනාගෙන පුරුදු පුහුණු කරන තැනැත්තා අර මුලින් කියන ලද නවලෝකෝත්තර ධර්මය සාක්ෂාත් කරන්නට සමත් වෙනවා. දැන් ඔය අපි ඉතා කෙටියෙන් ඉතා සංක්ෂිප්තව පැහැදිලි කළේ මේ ධර්මය කියලා අපි හඳුනාගන්නේ කුමක්ද කියන බවයි. ඊළඟට අපි සංස්කෘතියයි කියලා ගත්තහම සංස්කෘතියයි කියලා කියන්නේ යම්කිසි ජන කොට්ටාසයක් විසින් යම්කිසි රටක් විසින් යම්කිසි ආගමික ආගමක් අදහන කණ්ඩායමක් විසින් ඒ කවර පදනමක් හෝ ඇති කරගෙන ඒ අයගේ හැසිරීම් ක්‍රියාකලාපයන් හසුරුවා ගන්නා ආකාරය, ඒවා පවත්වා ගන්නා ආකාරය, ඒ පිළිබඳව ඇති කර ගන්නා සම්මුති, නීති රීති, ඒ පිළිබඳව භාවිතා කරන සංකේත, ක්‍රමෝපායන් මේවා තමයි අපේ රටක, ජාතියක, එහෙම නැත්නම් ජන කොටාසයක සංස්කෘතිය හැටියට හඳුනා ගන්න. අර මුලින් සඳහන් කළ ධර්මය විශ්වයට පොදු විශ්ව නියමයක් වුණාට මේ සංස්කෘතිය කියන එක එහෙම සදාතනික ධර්මතාවයක් නොවේ. ඒ ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා ආගමෙන් ආගමට වෙනස් වෙනවා රටෙන් රටට වෙනස් වෙනවා සමහර විට එකම ආගමක් වුණත් එකම ජාතියක් වුණත් රටෙන් රටට කණ්ඩායමෙන් කණ්ඩායමට මේ සංස්කෘතික ගති ස්වභාවයන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? ඔවුන්ට වඩා පහසු විදිහට ඔවුන්ට වඩා රුචි විදිහට ඒ තම තමන්ගේ ධර්මතාවයන් පවත්වා ගන්නට ඔවුනොන් විසින් සංස්කරණය කරගත්තු ස්වභාවයෙන් තමයි සංස්කෘතියක් පවතින්නේ. දැන් බෞද්ධ සංස්කෘතිය ගත්තයින් පස්සේ අපේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියට වඩා තායිලන්තයේ බෞද්ධ සංස්කෘතියේ යම් යම් ගති ලක්ෂණ වෙනස් වෙන්නට පුළුවන්. බුරුම රටේ ඊට වඩා වෙනස් වෙන්නට පුළුවන්. ජපානයේ වගේ රටක් ගත්තන් පස්සේ ඊට වඩා වෙනස් වෙන්නට පුළුවන්. කොමක් නිසාද? එකම දහම උනත් ඒ ඒ ජාතීන්, ඒ ඒ රටවැසියන් තම තමන්ට අනන්‍ය වූ ක්‍රමයකට මේ සංස්කෘතිය ගොඩනගාගෙන තියෙනවා. එනිසා සංස්කෘතිය කියලා කියන්නේ යම්කිසි ජන කොට්ටාශයකට ಜಾති වශයෙන් ආගම් වශයෙන් රටක් වශයෙන් ජන කොට්ටාස වශයෙන් ඕනෝන්ට අනන්‍ය වූ ආවේනික වූ කාරණයක් තමයි සංස්කෘතිය කියන්නේ. දහම කියන්නේ එහෙම ජන කොට්ටාශයකට පමණක් ආවේනික වෙච්ච දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ආගමකට පමණක් රටකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක විශ්ව සාධාරණ ධර්මයක් හැටියට තේරුම් අරගෙන ඕනෑම කෙනෙකුට පුරුදු පුහුණු කරන්නට සුදුසු ධහමකුයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ ලෝ පහළ වෙනකොට බෞද්ධ කියලා පිරිසක් නොහිටියාට උන්වහන්සේ විවිධ ಜಾති විවිධ ආගම් අදහන විවිධ භාෂාවන් කතා කරන විවිධ ජන කොට්ටාසයන්ට මේ ලෝකයේ පිළිබඳව යථාර්ථය පැහැදිලි කරලා දුන්න. එසේ පැහැදිලි කරලා දුන්නු තැන යම්කිසි කෙනෙක් ඒ වටහා ගන්නට සමත් වුණාද ඒ අය මේ ලෝක වශයෙන් ගැටලු निराකරණය කරගෙන සුවපත් වුණා සාංශාරික වශයෙන් සාංශාරික දුක් දුරු කරගෙන අර මුලින් කියන ලද නවලෝකෝත්තර ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරමින් මේ භව ගමන නිමා කරන්නට සමත් වුණා. ඒ නිසා සංස්කෘතිය කියන එක ජාතියෙන් ජාතියට රටෙන් රටට ආගමෙන් ආගමට අනන්‍ය වූ දෙයක් වෙන් වූ දෙයක් නමුත් ධහම කියලා කියන්නේ එහෙම වෙන් කරන්නට කොටස් කරන්නට පිල් බෙදන්නට පුළුවන් දෙයක් නෙමෙයි ඒක සමස්ත ලෝකයටම සමස්ත සත්ත්ව ප්‍රජාවටම පොදු වූ ස්වභාවයකිනුයි තථාගතයන් වහන්සේ දේශනා කළා එනිසා සම්බුද්ධ ශාසනය කියලා ගත්තහම ඒ ශාසනික වශයෙන් දැක්වෙන දහම් කරුණු අපිට කාටවත් මේක බෞද්ධයාට විතරයි මේක සිංහලයාට විතරයි මේක අපට විතරයි අපේ ජාතියට අපේ රටට විතරයි කියලා අපිට වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. නමුත් සංස්කෘතිය අපට වෙන් කරන්නට පුළුවන් නිසා සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට අපි ක්‍රියා කරන්නට ඕන. එහෙමනම් දහම පිළිපදින්නට ඕන සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින්. යම්කිසි කෙනෙක් සංස්කෘතිය රකින්නට ගිහිල්ලා දහම විනාශ කරගන්නවා නම් එතන ශාසනය රැකෙන්නෙත් නෑ. යම්කිසි කෙනෙක් ධහම රකින්නට ගිහිල්ලා සංස්කෘතිය විනාශ කරගන්නවා නම් එතනින් ධහම රැකෙන්නෙත් නෑ. අද සමාජයේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට කියලා උත්සාහවත් වෙන ගිහි පැවිදි බොහෝ දෙනා තුලින් මේ දෙපසට වෙන්වුණු ස්වභාවය එහෙම නැත්නම් මේ එක්කෝ දහම පැත්ත අල්ලාගෙන සංස්කෘතිය හෙලා දකිමින් සංස්කෘතිය විනාශ කරන්නට ක්‍රියාත්මක වෙන ආකාරය එහෙම නැත්නම් සංස්කෘතිය අල්ලාගෙන දහම විනාශ කරගන්න ආකාරය මේ දෙපස බොහෝ කොට ප්‍රදර්ශනය වෙනවා වත්මන් යුගයේ යම්කිසි කෙනෙක් දහම අල්ලාගෙන සංස්කෘතිය විනාශ කරනවා නම් වැඩි කාලයක් ඒ ජන කොට්ටාසය තුල දහම පවතී කියලා අපට හංගෙන්නට පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් සංස්කෘතිය රකින්නට ගිහිල්ලා දහම විනාශ කරගන්නවා නම් ඒ ඉබඳු ජන කොට්ටාසයක් තුල දහම සුරක්ෂිත වේ සංස්කෘතිය සුරක්ෂිත වේ කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ තථාගත ධර්මයේ ප්‍රගුණ කරන ගිහි පැවිදි අපි හැමදෙනාම යම් තරමකින් අවදි වෙන්නට ඕන වෑයම් කරන්නට ඕන මේ අංශ දෙකම සුරක්ෂිත වුණොත් පමණයි මේ සම්බුද්ධ ශාසනය මේ ජින ශාසනය ආරක්ෂා කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ධහම රැකගන්නට ඕනේ, සංස්කෘතිය රැකගන්නට ඕනේ. සංස්කෘතිය රකින්නට ඕනේ, ධහම අපි ප්‍රගුණ කරන්නට ඕනේ. සැබවින්ම ධහමෙහි ආරක්ෂා කරන්නට, රකින්නට, ආවරණය කරන්නට දෙයක් නැහැ. එය විවෘත කරමින් හැකිතා පුහුණු කරන්නට අපි වෑයම් කරන්න ඕන. නමුත් සංස්කෘතිය කියන එක අපි සුරක්ෂිත කරගන්න ඕන. උදාහරණයක් හැටියට මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දරණට වැඩම කරලා මේ බුදුදහම ස්ථාපිත කරලා උන්වහන්සේ වෙනම සංස්කෘතියක් ගොඩනැගුවා. ඒ සංස්කෘතියත් එක්ක තමයි ගමයි පන්සලයි එකට එකතු වෙලා දීර්ඝ කාලයක් වසර 2000 ගණනක් මුළුල්ලේ මේ ධහම ලක්දරණ තුල පැවතුනේ. ඒතර යම් කෙනෙක් කියනවා නම් චතුරාර්ය සත්‍ය තමයි ධහම. ත්‍රිලක්ෂණය තමයි ධහම. පටිච්ච සමුප්පාදය තමයි ධහම. ඒ නිසා ඔය බෝධි පූජා තියලා වැඩක් නැහැ. ඔය පාංශකූල තියලා වැඩක් නැහැ. ඔය කටින පිංකම් කරලා වැඩක් නැහැ. ඒ වගේ දේවල් ලාමක දේවල්. ඒවයි නෙමෙයි ධහම රැකෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන මේ ත්‍රිලක්ෂණය වටහා ගන්න උත්සාහ කරන්න ඕන. ඒවෙන් තමයි ධහම රැකෙන්නේ කියලා අර සංස්කෘතිය හෙලාතලා කතා කරනවා නම් ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් ඒ බඳු සමාජයක වැඩි කලක් දහම ආරක්ෂාවේ කියලා අපිට හිතන්නට පුළුවන් කමක් නැහැ. අර මූලය එහෙම නැත්නම් අරටුව රැකෙන්නට එළය උපකාර වෙන්නාසේ දහම රැකෙන්නට සංස්කෘතිය උදව් වෙන නිසා. ඒ නිසා එළය විනාශ කළොත් ඒ අරටුව වැඩි කාලයක් පෝෂණය වෙයි සුරක්ෂිත වෙයි කියලා හිතන්නට අමාරුයි. අන්න ඒ වගේ සංස්කෘතිය වෙනසෙන තැන දහම වියකී යන්නට ඒ ජන කොට්ටාසය අතින් අතුරුදහන් වෙන්නට ඒ එක්තරා හේතුවක් වෙන්නට පුළුවන්. එනිසා අපේ ධර්ම ආරක්ෂා කරද්දී සංස්කෘතියත් රැකගන්නට වෑයම් කරන්න ඕන. සංස්කෘතිය ආරක්ෂා කරන්නට ගිය තැනදී මේ බෞද්ධ සංස්කෘතියයි මේ හෙළ සංස්කෘතියයි ඒ අපි රැකගන්නට ඕන මේ පන්සල් මේ බෝධීන් වහන්සේලා මේ චෛත්‍ය මේ පූජනීය ස්ථාන අපි ආරක්ෂා කරගන්නට ඕන. ඒ නිසා අපේ දේ අපි රැකගන්නට ඕන කියලා ක්‍රියාත්මක වෙද්දී දහම අපට අමතක වෙනවා නම් තථාගතයන් වහන්සේගේ දේශනාව පරයා යනවා නම් සබ්බ පාපස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝද්දපණං යනුවෙන් සියලු බුදුවරු දේශනා කළ මේ පාප ධර්මයන්ගෙන් වැළකීම කුසල් දහම් සම්පාදනය කිරීම සිත පිරිසුදු කිරීම කියන මේ මූලික ප්‍රතිපදාවෙන් බොහෝ දුරස් වෙලා ආයතන රකින්න ගොඩනැගිලි රකින්න පුද්ගලයන් රකින්න පමණ නම් අපි ක්‍රියාත්මක වෙන්නේ එතන දහමක් සුරක්ෂිත වෙයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට සංස්කෘතියත් අවශ්‍යයි දහමත් අවශ්‍යයි සංස්කෘතිය ආරක්ෂා කරන්නට අවශ්‍යයි දහම පිළිපදින්නට අවශ්‍යයි මේ දෙකම සමබරව පවත්වාගෙන යන්නට සමත් ත්‍රිසක් ගොඩනැගෙන කොටයි එතන සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙනවා නම් උපාසක හෝ වේවා උපාසිකා හෝ වේවා භික්ෂු භික්ෂුණී හෝ වේවා අපි හැම දිනාම තෙරුවන් සරණ ගිය අයයි. එනිසා ඒ තෙරුවන් සරණ ගිය අපි හැම දිනාගෙම වගකීමක් වෙනවා, යුතුයකමක් වෙනවා මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම. මේ කාලවකවානුවේ සම්බුදු සසුනට උවදුරු පැමිණෙන්නේ බාහිරින් පමණක් නෙමේ අභ්‍යන්තරයෙන්ුත්. ඒ නිසා අභ්‍යන්තර බාධක මොනවද, බාහිර බාධක මොනවද කියලා නිවැරදිව තේරුම් අරගෙන අපිට රැකගන්නට පුළුවන් නම් පමණයි මේ සම්බුදු සසුන සුරක්ෂිත කරන්න පුළුවන් වෙන්නේ. අපි එතනදී විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ බාහිරින් බාධා කරන්නට පුළුවන්නේ සංස්කෘතියට පමණයි. දහමට බාධා කරන්නට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. නමුත් දහමට බාධා කරන්න පුළුවන් එකම තැන අභ්‍යන්තරයෙන් පමණයි. තම තමන්ගේ సంతාන තුලින් පමණයි. ඇතුළතින්මයි ඇතුළ විනාශ කරන්නට පුළුවන්. පිටතින් වනසන්නට පුළුවන් ගොඩනැගිලි පුද්ගලයින් බාහිර සංකේත විනාශ කරන්නට පුළුවන්. නමුත් ඒවත් අපි රැකගන්නට ඕනේ. නමුත් ඒවා රැකගන්නට යන තැනදී අභ්‍යන්තරය විනාශ වෙනවා නම් අවසන අපට රකින්නට දෙයක් ඉතුරු වේද කියලා අපි පරිස්සමින් සිතා බලන්නට ඕනේ. ඒ නිසා තම තමන්ගේ సంతානයන් ආරක්ෂා කරගෙන මේ බෞද්ධ සංස්කෘතියත් ආරක්ෂා කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට මැදහත් පිළිවෙතක් අපි කෙසේ අනුගමනය කළ යුතුද කියලා අපි හැම කෙනෙක්ම සිතා බැලිය යුතු කාලය එළඹ තියෙනවා කියන බව අපි කවුරුත් සිහියෙන් කල්පනා කරන්නට ඕන. මේ සඳහා මෙසේ කළ යුතුයි කියලා අපට එකම ක්‍රමයක් සියලු දෙනාට පනවන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ට දැනෙන හැටියට හැඟෙන හැටියට මට මේ දේ කරන්නට පුළුවන් මගේ ශක්ති ප්‍රමාණය මගේ මනසත් ආරක්ෂා කරගෙන මේ ජාතිය රකින්නට රට රකින්නට බෞද්ධ සංස්කෘතිය රකින්නට ශාසනය රකින්නට මට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ ඒ භික්ෂුන් වහන්සේලාට කළ හැකි දේ විවිධයි. ඒ ඒ ගිහි භවතුන්ට කළ හැකි දේ විවිධයි. මිනිස්සෙයින්ට කළ හැකි දේ දෙවියන්ට කළ හැකි දේ විවිධයි. අපි එක් එක්කෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ කාර්යභාරය හඳුනාගෙන එයින් නොගිලිහි පවත්වා ගන්නට උත්සාහවත් වුණොත් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට තවමත් හැකියාව තියෙනවා කියන බව අපට පැහැදිලිව පේනවා පින්තුනේ. ඒ නිසා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන හැටියට අපි හැමදෙනාටම මෙත් සිතින් ආරාධනා කරනවා මේ විදිහට පින්නතුනේ අපි අපගේ ශක්ති ප්‍රමාණයෙන් තන තන හිඳමින් නිහඬව ඉන්නවාට වඩා යම් ප්‍රමාණයකින් ශාසනය රකින්නට, ගුණධම් රැකෙන්නට යමක් අපි කරන්නට වෑයම් කළ යුතුයි. ඒ සඳහා අපට දහම වෙනසෙන ආකාරයේ කටයුතු වල යෙදෙනවාට වඩා ශාසනය රකින්නට ශාසනික ප්‍රතිපදාවම දහම රකින්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තියම කුසලය ආරක්ෂා කරගන්නට ඒ කුසල ධර්මයේම අපට භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ඉතින් එයම පමණක් නෙවෙයි පින්නතුනේ ඒ කියන්නේ මේ කටින පින්කම් සිද්ධ කිරීමම පමණක් නෙමෙයි අපට කල්පනා කරලා සිතලා විවිධ කටයුතු කරන්නට පුළුවන් දැනටමත් ගිහි පැවිදි බොහෝ දෙනා විවිධ සංවිධාන විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට කැපවී ක්‍රියාත්මක වෙනවා ඒ අපි අගය කරනවා සේම තව තවත් ඒ කටයුතු වලදී දහම සහ සංස්කෘතිය කියන අංශ දෙකම පිළිබඳව සැලකිලිමත් වෙලා සංස්කෘතිය රකිද්දී දහම විනාශ නොවෙන්නට දහම රකිද්දී සංස්කෘතිය විකෘති නොවෙන්නටත් මේ දෙපසම ආරක්ෂා කරගෙන සම්බුදු සසුන චිරකාලයක් සුරක්ෂිත කරන්නට ශක්තිමත් වූ පිරිසක් මේ සමාජයට ගොඩ නැගේවා කියන ආශිර්වාදයේ අදිෂ්ඨානයක් ඇතිව ඒ සඳහා හැම දිනාගේම සිත් සතන් අවදි වේවා එසේ අවදි වෙමින් තෙරුවන් සරණ ගිය හැබෑ උපාසක උපාසිකාවන් හැටියට මේ සම්බුදු සසුන පිළිබඳව හැඟීමෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා හැටියට නුවණින් කල්පනා කරලා දහමත් සංස්කෘතියත් ආරක්ෂා කරගෙන මේ සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් සුරක්ෂිත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 ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා අද ධර්මදේශනාව පැවතු දේශකයන් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම් වාසී ශාස්ත්‍රපති පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්ද්‍රයන්න් වහන්සේ